දැන් එහෙමනම් සිරිත් පරිදි බුදු ගුණ සිහිපත් කරගෙන අපි මෛත්‍රී සම්පන්නව ඉදිරියට ගමන් කරමු බුද්ධා බුද්ධානුස්සති භාවනාව මෛත්‍රී භාවනාව කියන්නේ ආන් එකයි බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති එතකොට අපි බුදුගුණ සිහිපත් කරගෙන යන්නේ කොහාටද නිර්වාණය කරා නිර්වාණය කරා යාම තමයි මෛත්‍රිය කියලා කියන්නේ සැප ලැබීමේ කැමැත්ත මෛත්‍රිය කියන්නේ එතකොට ලෝකේ දුකයි කියලා අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයා සැප ලැබීමේ කැමැත්තෙන් බුදු ගුණ මෙනෙහි කරගෙන ඉදිරියට ගමන් කරනවා. <clears throat> එහෙමනම් සිරිත් පරිදි අපි හත් වතාවක් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න මම ක්‍රමයේ කියලා දීලා තියෙනවා අරහං කියන එකෙන් පටන් ගන්න ඕනේ අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං අරහං වලින් ආය පටන් ගන්න ඕනේ මේ බුදුගුණ මෙනෙහි කරලා තමන්ට කමටහන් දෙන ගුරු දේවයාණන් වහන්සේ අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයටපත් වේවා කියලා තුන් පාරක් මෛත්‍රී කරනවා. ඒතර මම මෙහි ඉඳන් ශ්‍රාවකයන්ට මෛත්‍රී කරනවා. එතකොට ඕනෝන්ගේ සම්බන්ධතාවය කියන එක ඇති වෙනවා. ඊළඟට මා ඇතුළු සියලු සත්වයෝ අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෛත්‍රී කරනවා. මෛත්‍රී කරලා සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි කියන අදිෂ්ඨානය ඇති කරගෙන ඇත් දෙක අරිනවා. හොඳයි. පටන් ගන්න. දැන් අපි විනාඩි 5ක් පමණ බුද්ධානුස්සති මිත්තාච කියන මේ භාවනාව ටික සිද්ධ කළා. එතකොට බුදු ගුණ මෙනෙහි කිරීමට කියන්නේ බුද්ධානුස්සති භාවනා කියලා. බුද්ධානුස්සති කියන්නේ බුදු ගුණ මෙනෙහි කරනවා. ඒක බොහෝ වේලාවක් කරනකොට භාවනා කියන තැනට යනවා. තව කියනවා බුදු ගුණ වඩවා ගැනීමේ භාවනාව කියලා. බුදු ගුණ භාවනාව කියලා කියන්නේ බුද්ධානුස්සති භාවනාව නෙමෙයි. අතන අනුස්සතිය තමයි දීර්ඝව අපි කරගෙන යන්නේ බුදු ගුණ මෙනෙහි කරන එක. බුදු ගුණ භාවනාව කියලා කියන්නේ කිසියම් බුදු ගුණයක් ඇති කරගෙන දිනු කරගන්නවා. මේ භාවනා දෙක අතර වෙනස පැහැදිලි කරලා දෙන්නයි විශේෂයෙන්ම මට ඕනේ කරන්නේ. බොහෝ වේලාවක් බුදුගුණ සිහි කර කර ඉන්නවා. ඒක බුද්ධානුස්සති භාවනාව. අනික තමයි කිසියම් බුදුගුණයක් ඇති කරගෙන දියුණු කරගන්නවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ අන්න ඒකයි. බුදුගුණ මෙනෙහි කිරීමට බුද්ධං සරණං ගච්ඡාමි කියන්න බෑ. එතන තියෙන්නේ ගමනාර්ථයක් සරණ කියන එකේ. ගමනාර්ථය කියන්නේ බුදුහාමුදුරුව අනුගමනය කරනවා කියන එකයි. බුදුහාමුදුරුව පිටිපස්සෙන් යනවා. කිසියම් බුදු ගුණයක් ඇති කරගෙන දියුණු කර ගන්නවා. ආන් ඒක තමයි බුදු ගුණ භාවනා කියලා කියන්නේ. මේ දෙකේ වෙනස පෙන්වන්න කරලා දෙන්නයි මට විශේෂයෙන් ඕනේ. එතකොට අපි ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ ගුණේ තමයි බුද්ධ කියන ගුණය. බුද්ධ කියන ගුණය. බුද්ධ කියන්නේ සත්‍ය අවබෝධ කරගන්නවා. සත්‍ය අවබෝධ කරගන්න නැතුව කවදාවත් මේ සසර දුකින් අත මිදෙන්න නම් බෑ. ඒ සඳහා බීජයක් තියෙනවා. බීජය තමයි ශ්‍රද්ධාව. බුද්ධ බීජය. ශ්‍රද්ධාව කියලා කියන්නේ ලෝකෙහි යථාර්ථය දැනගෙන නිර්වාණයට පහදිනවා. ශ්‍රද්ධාව ඇති කරගන්නවා සමගම නිස්සරණ අධ්‍යාසය ඇති වෙනවා. නිස්සරණ අධ්‍යාසය කියන්නේ නික්මී යාමේ අදහස කියන එකයි. එතන සරණ කියන වචනේ කියන්නේ ගමනාර්ථය. නික්මී යාම කියන එක. කොහෙන්ද නික්මිලා යන්නේ? ලෝකයෙන් නික්මිලා යනවා. යන්නේ කොහාටද නිර්වාණයට. එතකොට නිර්වාණයට යාමේ අදහස කියලා ගන්නත් පුළුවන්. ඔය නියන්න තේරුම් දෙකක් තියෙනවා. එකක් නික්මී යාමේ අදහස කියන තැන නියන්න අනික නිවන් කරා ගමන් කරනවා කියන අර්ථයේ නියන්න. ඒ නියන්න දෙපැත්තට මේ දෙනවා. නිස්සරණ කියන එකේ තේරුම ඒකයි. එතකොට ලෝකයෙන් නික්මී යන්න නම් කරුණාව තියෙන්න ඕනේ. කරුණාව තියෙන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙනවා නම් පමණයි කරුණාවට යන්න පුළුවන්. කරුණාව කියන්නේ දුකින් අත මිදීමේ කැමැත්ත. කරුණාව කියන්නේ. එතකොට දුකින් අත මිදීමේ කැමැත්ත ඇති වෙන්න නම් Taman දුකටපත් වෙලා ඉන්න බව දැනගන්න ඕනේ. <coughs> ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව පදනම් කරගෙනයි කරුණාව ඇති වෙන්නේ. තමා මේ සසර දුකටපත් වෙලා ඉන්න බව දැනගන්න ඕන ඒක තමයි දැන කියන්නේ. දැනගන්නකොටම නිර්වාණයට පැහැදීමක් ඇති වෙනවා. අන්න දැන පැහැදීම. ඒතකොට දැන් මෙයා මොකද කරන්නේ? දුකෙන් අත මිදීමේ කැමැත්තෙන් නික්මෙනවා. කොහෙන්ද නික්මෙන්නේ? දුකෙන් නික්මෙන්නේ. මොකද්ද දුක කියන්නේ? ලෝකය. ලෝකයෙන් නික්මෙනවා. එතන ඉඳන් තියෙන්නේ මොකද්ද? නිස්සරණ අධ්‍යාසය තියෙන්නේ. නික්මී යාමේ අදහස. ආන් එක තමයි කරුණාව කියලා කියන්නේ. මේ ගිනි ගොඩෙන් මේ කරතර ගොඩේ මේ ගොඩේ අත මිදීමේ අදහස. නික්මී යාමේ අදහස. මෛත්‍රිය කියන්නේ සැප ලැබීමේ අදහස. සැප ලැබීමේ කැමැත්ත. ආම් බලන්න නිස්සරණ කියන වචනය තුල එක පැත්තකින් කරුණාව තියෙනවා අනිත් පැත්තේ මෛත්‍රිය තියෙනවා. නිර්වාණය කරා යාමේ අදහස තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ලෝකයෙන් නික්මීමේ අදහස තමයි කරුණාව කියන්නේ. ඒතර මේ කරුණාව මෛත්‍රිය දෙකම නිස්සරණ කියන වචනය තුල තියෙනවා නේද? ඒතර නිස්සරණ කියන එක තියෙන්නේ ඇති වෙන්නේ ශ්‍රද්ධාව පදනම් කරගෙන. ශ්‍රද්ධාව කියලා කියන්නේ ජනපැහැදීම. දැන පැහැදෙනකොටම කරුණාවයි මෛත්‍රියයි ඇති වෙනවා. තේරුණේ? ඉතින් කරුණා භාවනාව කියලා කියන්නේ මොකද්ද? ලෝකයෙන් අත මිදීමේ කැමැත්තෙන් පාරමිතා පූර්ණේ කරමින් ඉදිරියට යනවා. කරුණා භාවනාව කියන්නේ ඒකයි. කරුණාව දිනු කරගන්නවා. මෛත්‍රී භාවනාව කියන්නේ සැප ලැබීමේ කැමැත්තෙන් ඉදිරියට යනවා. තමනොත් අනික් අයත්. Taman විතරක් නෙමෙයි. අනික් අය සැප ලබනවා දකින්ද නිවන් දකින්නවා දකින්ද කැමති වෙන්න ඕනේ. අනික් අයත් ලෝකයෙන් නික්මිනවා දකින්ද කැමති වෙන්න ඕනේ. ආන් ඒක තමයි කරුණාව සහ මෛත්‍රිය. එතකොට කරුණාවෙන්තර මෛත්‍රියකුත් නෑ. මෛත්‍රියෙන්තර කරුණාවකුත් නෑ. ශ්‍රද්ධාවෙන්තර දෙකම නෑ. එතකොට දෙකම ඇති වෙන්නේ සද්ධාව නිසා. දැන පැහැදීම. එතන ඉඳන් මොකද කරන්නේ? මෙයා මේ ලෝකයේ පිළිබඳව අසුභය දකිනවා. ඈ අනිත්‍ය දකිනවා. මරණය කියලා කියන්නේ ඒ අනිත්‍ය ස්වභාවයෙන් තමයි තියෙන්නේ. අපි හැම මොහොතකම මරණයටපත් වෙනවා. උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා. මේ හැම දෙයක් මේ වගේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒක දකින්න ඕනේ අපි. මෛත්‍රී කරුණා කියන්නේ ඕනවා තමයි. ඊළඟට බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණං කයේ අසුභය ලැබෙනවා ඈ කය තරන් නෙමෙයි මුළු ලෝකෙම ගත්තෙන් පස්සේ ලෝකය කියන්නේ සුභයක් නෙමෙයි අසුභයක් ලෝකය කියලා කියන්නේ ආන්නේ විදිහට ඉදිරියට ගමන් කිරීම තමයි අපි කරන්නේ එතකොට බුදුගුණ මෙනෙහි කිරීමෙන් පමණක් ඒ වැඩේ කරගන්න බෑ අපිට බුදු ගුණ ඇති කරගන්න ඕනේ. එතකොට බුදු ගුණයන් අතර ඉස්සල්ලාම ඇති කරගන්න ඕන ගුණය තමයි බුද්ධ කියන ගුණය. බුද්ධ කියන ගුණය ඇති කරගන්නත් මේ බුද්ධ බීජය හොයාගෙන යන්න ඕනේ. බුද්ධ බීජය මොකක්ද? සද්ධාව. ආන්න සද්ධාව ඇති කරගෙන ලෝකේ යථාර්ථය දැනගෙන නිර්වාදය සැපයි කියලා පිළි අරගෙන ඉදිරියට යනවා. ආන් ඒක තමයි අරන් බව නික්ම යව කියලා කියන්නේ. බුදු සසුනේහිම යෙදී යව. ඊළඟට බුදු සසුනේ යෙදෙන්න ඕනේ. මොකද්ද මේ බුදු සසුන කියන්නේ? සියලු පව හල හේතුයි කුසල් කළ හේතුයි. සිත පිරිසුදු කර ගැනීම සඳහා. සබ්බ පාපස්ස අකරණං වේ හේතුයි කුසලස්ස උපසම්පදා වේ හේතුයි. සචිත්ත පරියෝ දපණේ සඳහා. සිත පිරිසුදු කර ගන්න. එතකොට ලෝකය අතහල යුතුය කියන තීරණය සමගම මේ සීලය ඇති වෙනවා. ඒ කොහොමද? සියලු පව් ලෝකේ සඳහාය. පව් කරන්නේ ලෝකේ කොට ගහ ගන්න. ඒතකොට ලෝකේ අතහරින්න තියෙන කරපිය කෙනාට පව් කරන්න බෑ අවශ්‍යත් නෑ පව් කරන්න යාට. එයා කැමැත්තෙන්ම පාපයන්ගෙන් අයින් වෙනවා. සියලු කුසල් නිර්වාණය සඳහාය. ආම් බලන්න ශ්‍රද්ධාව පදනම් කරගෙන කරුණා මෛත්‍රිය ඇති වෙලා නිස්සරණ අධ්‍යාසයෙන් ඉදිරියට යනකොට බුද්ධ ශාසනය හම්බ වෙනවා. ආරම්භව නික්මයව බුදු සසුනේහිම යෙදියව. මරසෙන් ජයගනි. මරසෙන් ජය ගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ ජය ගන්නවා කියන්නේ. අදම් මතහැර සදම් වඩවව. ලෝභ දෝෂ මෝහ පාප කර්මයන් අතහැර කුසල් ධම් වඩන. බාණ්ඩ එකට එකතු වෙලා සම්බන්ධ වෙලා යන හැටි නේද? හරි ලස්සනයි නේද? එකින් එක එකින් එක ගැට ගහින යන්නේ. සතියෙන් වසයි නම් ඒ කියන්නේ සතිපට්ඨාන භාවනාවේ ඉඳලා ඉන්නවා නම් කියන එකයි. හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්න ඕනේ. මම දැන් උගන්ලා තියෙනවා. සතියෙන් ඉන්න දැන් ගිය පාර අපි කලේ හේතුඵල නේද? හිත හේතුවයි කියන කමටහන්නේ. ඉතින් හැම ක්‍රියාවක් ළඟදීම ඵලයක් ලබනවා. හිත හේතුවයි. හිත අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක ඇතුලේ තියෙනවා. එහෙනම් හැම ඵලයක්ම අනිත්‍යයි දුකයි ආන් එක තමයි සතියෙන් ඉන්නවා කියන්නේ. දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා කියන එක. සතියෙන් වසයි නම් සදහම් මගේ යයි නම් සද්ධර්ම මාර්ගය කියන්නේ තෝකම තමයි. සතිපට්ඨාන භාවනාව. සද්ධර්ම මාර්ගය කියන්නේ ඒකායනෝ භික්කවේ යම් මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණෙනි සත්‍යයගේ විසුද්ධියට තියෙන එකම මාර්ගය තමයි මේ ආරියස්ථාන මේ සතිපට්ඨාන ප්‍රමේ. ඒකායනෝ භික්කවේ යම් මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ මාර්ගයමයි සත්‍යයගේ විසුද්ධියට හේතු වෙන්නේ. ආමීක තමයි සදහම් මගෙහි යයිනම් කියලා කියන්නේ. නැන ಗುಣ වඩයිනම් ඊළඟට ඥානයේ සහ ගුණේ වඩන්න ඕනේ. ඥානයේ පදනම් කරගෙනයි ගුණේ තියෙන්නේ. අවබෝධයේ මත තමයි සියලුම ගුණ තියෙන්නේ නේද? බුද්ධ කියන ගුණේ මත තමයි සියලුම ගුණ තියෙන්නේ. නැන ගුණ කිව්වේ ඒකයි. නැනෙන්තර ගුණක් නැහැ. මොඩකම තුල කිසිම ගුණ ධර්මයක් නැහැ නේද? ආ මේකයි නැන ගුණ වඩයි නම් කියන්නේ. නැත්නම් ගුණ නැන වඩයි නම් කියන්න බැරිය. ඒක හරියන්නේ නැහැ. නැන ගුණ වඩන්න ඕනේ. නැන වඩහිනම් ලැබෙයි උත්තම සැපේ මනරම්. ආ උත්තම සැපය ලබා ගැනීමට තියෙන ක්‍රමය. මේ මේ මුල මූලාරම්භය. ඔතන හොඳට තේරුම් ගත්තාම හරි ලස්සන විදිහට යන්න පුළුවන්. ඒ සඳහා අපිට සීලය අවශ්‍ය වෙනවා. සමාධිය අවශ්‍ය වෙනවා, ප්‍රඥාව අවශ්‍ය වෙනවා. සීලයෙන්තර සමාධියකට යන්න බෑ මොනවා කියලාවත්. සීලයෙන්තර සමාධියට යන්න බැරි මොකද සමාධිගත වේගන එනකොට සීලයේ අඩුපාඩු තිබුණොත් උද්දච්ච කුක්කුච්චයට යනවා. විසිල්ලා යනවා හිත. ඒ නිසා ඉස්සෙල්ලා සීලයකට හිතන්න ඕනේ. හැබැයි ඒ සීලයත් පාරමිතා සීලය වෙන්න ඕනේ. පාරමිතා සීලය ඇති වෙන කාටද? ශ්‍රද්ධාවන්තයින්ට පමණයි. පාරමිතා සීලය තමයි ඔය සියලු පව් හල යුතුයි, කුසල් කළ යුතුයි, සිත පිරිසිදු කර ගැනීම සඳහා, නිවන් දැකීම සඳහා නෙමෙයි. කියන්නේ දිව්‍ය ලෝකයන්ට නෙමෙයි. තේරුණේ දිව්‍ය ලෝකයන්ට නෙමෙයි. සිත පිරිසිදු කර ගන්න. ඒ දිව්‍ය ලෝකේ යම් සිත පිරිසිදු වෙන්නේ නැද්ද? ඈ තියෙන ටිකත් අපිරිසිදුයි නේද? දිව්‍ය ලෝකෙට ගියොත් එහෙම මේ තියෙන ටික අපිරිසිදු වෙනවා. එහෙනම් සිත පිරිසිදු කරගන්න නම් නිවන් දකින්න ඕනේ. ආන්‍ය තීරණය ශ්‍රද්ධාවෙන් තමයි ඉන්නේ. ආර්ය සීලය කියන්නේ ඒකයි. ඒතර මෙයා කැමැත්තෙන්ම නරක දේවල් වලින් අයින් වෙනවා. එයාට දැන් බොරු කියන්න අවශ්‍ය නැහැ, හොරකම් කරන්න අවශ්‍ය නැහැ, සතුම් මරන්න අවශ්‍ය නැහැ. ඔය හැම දෙයක්ම කරන්නේ එක්ක ලෝකෙ ගොඩ ගහ ගන්න එහෙම නැත්නම් ගොඩ ගහගත්ත දේ ආරක්ෂා කරගන්න. දැන් මේකේ ගොඩ ගහන්න දෙයක්වත් නැහැ, රැක ගන්න දෙයක්වත් නැහැ. ලබා ගන්න දෙයක්වත් නැහැ. අනායාසයෙන්ම මේ පාප කර්ම එහෙම නැත්නම් අකුසල් කියන එක තමන්ගෙන් අයින් වෙනවා. අනායාසයෙන්, කැමැත්තෙන්ම, අවබෝධයෙන්ම. ආන් මේක තමයි නියම සීලය කියලා කියන්නේ. එයා පව් කරන්නේ නැත්තේ අපායට බයෙන් නෙමෙයි. අපායට යන්නේ ශ්‍රද්ධාවන්තයෙක් කවදාවත්. පව කරන්නේ නැති පව කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැති නිසා කරන්නේ නැහැ. තේරුණේ? ඒ තීරණය ගත්තේ අනවබෝධයෙන් නෙමෙයි අවබෝධයෙන්මයි. අකමැත්තෙන් නෙමෙයි කැමැත්තෙන්මයි. කවුරුවක් කිව නිසා නෙමෙයි. තමා විසින්මයි. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික. තේරුණේ? බලන්නකො සීලයට යන හැටි නේද? සද්ධාවෙන් සීලයට යන හැටි. සද්ධා ධනං සීල ධන. හිරියොත්ප්පියන් ධන. ඊළාට මෙයා ලැජ්ජාවටපත් වෙනවා පව කරන්ට උනොත් වෙනවා. තේරෙන්නේ ලැජ්ජාවටපත් වෙනවා. බයකුත් තියෙනවා. ඒ බය අපායට බය නෙමෙයි. මේ තීරණය කරේ කියන බය තියෙන්නේ. තේරුණා නේද? සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පියන් ධනං, සුත ධනං, ත්‍යාග ධනං. ඔය ඔක්කොම බලන්නකො ධනෙ කොහෙන්ද එන්නේ කියලා. සද්ධා ධනෙ පදනම් කරගන්න නේද? ආන් මේකනේ. ඔය ටිකම තමයි තීරුම් කරලා දෙන්න ඕනේ. එතකොට අපි විසින් කරන්න ඕන එකම දේ තමයි මේ ලෝකේ යථාර්ථය දකින්න ඕනේ කියලා. ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. දැනපැහැදීම ඇති කරගන්න ඕනේ. ඒ දැනපැහැදීම මත තමයි සියලුම බුද්ධ ශාසනයේ පදනම් වෙලා තියෙන්නේ. ඒක නේ බුදුහාරෝ දේශනා කළා තියෙන්නේ මහණෙනි මේ මේ අසරණ ජනතාවට මේ අසරණ ජනතාව දුකෙන් අත මුදවා ගන්න නම් තොපට කරන්න වෙන වැඩක් නැහැ කරන්න තියෙන එකම දෙයයි. ගමක් ගමක් නගරයක් නගරයක් පාසා ගිහිල්ලා ධර්ම දේශනා කරන්න. ධර්ම දේශනා කළා නොපැහැදුනවන්ට පැහැදීම ඇති කරලා දෙන්න. පැහැදුනවන්ගේ පැහැදීම දියුණු කරලා දෙන්න. දැන් මම කරන්නේ මොකද්ද? පැහැදුනවන්ගේ පැහැදීම දියුණු කරලා දීමක් තමයි උදේ පාන්දර කරන්නේ. ඔයගොල්ලෝ දැන් පැහැදිලා තියෙන නිර්වාණයට. ලෝකේ යථාර්ථය තරමක් හරි දැනගෙන තියෙනවා. ඒ දැනගත්ත නිසාම තමයි මෙතෙන්ට එන්නේ. නැත්නම් එන්නේ නැහැ. භාවනා කරන්න එනවරක් එයා තරමක් හරි ලෝකේ යථාර්ථය දැනගෙන මේක දුකයි කියලා කරදරයක් කියලා අවබෝධ කරගෙන ඉන්නේ නේද? දැන් අපි කරන්න ඕනේ මොකද්ද? ඒක දිනු කරලා දෙන එක. එච්චරයි. අප විසින් කළ යුතු එකම දේ එච්චරයි. ඒතකොට ශ්‍රද්ධාව ඇති වුණාන් පස්සේ ආයෙ නවත්තන්න බෑ. යනවා යනවාම අනිවාර්යයෙන්ම දිගටම යනවා. තේරුණේ? එහෙමනම් අපි ශ්‍රද්ධාව පදනම් කරගෙන දැන් සීලයක පිළිපදලා තියෙනවා. අපිට දැන් පව කරන්න අවශ්‍ය නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙමනම් අපි කුසල් දහම් වඩන්න ඕනේ. කුසල් දහම් අතර ප්‍රධානම කුසල් දහම තමයි සත්‍ය අවබෝධ කර ගැනීම. සත්‍ය අවබෝධ කරගන්න බෑ වික්ෂිප්ත හිතකින් යුක්තව. එහෙනම් අපි සිත සමාධිගත කරගන්න ඕනේ. එහෙනම් දැන් අපි සුළු වෙලාවක් විවේකීව ඉන්න ඕනේ. විවේකීව ඉන්නවා කියන්නේ වැඩක් නැතුව නිකන් ඉන්නවා කියන එකයි. හැබැයි ඉතින් නිකම්ම ඉන්න එකත් කම්මැලි නේද? නිකන් ඉන්නත් බෑ. පුළුවන් නම් නිකන් ඉන්න. හැබැයි හිත හිතක් කියන්නේ ක්‍රියාවක් නෑ ක්‍රියාවකින් තොරව ඉන්න ඕනේ. නිකන් ඉන්නවා කියන්නේ ක්‍රියාවකින් තොරව ඉන්නේ. පුළුවන් නම් ඉන්න. බෑ නේද? දැන් නැතුව ඉන්න. මොනවා කළාවත් හිතයි කයයි දෙක වෙන් කරන්න බෑ. ඒක තමයි තියෙන්නේ. එහෙමනම් අපිට නිකන් ඉන්න විදියක් නෑ මොනවා කරලවත්. එහෙමනම් දැන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. නිකම්ම ඉන්න බැයි නම් වැඩ ගොඩක් කරන්නේ නැතුව එක වැඩක් විතරක් කරනවා. එක වැඩක් විතරක් කරනවා. ආන් එතකොට විශාල විවේකයක් ලැබෙනවා. ඒ විවේකයේ තුලින් ප්‍රීතියක් ලැබෙනවා. සැපයක් ලැබෙනවා. උපේක්ෂාවක් ලැබෙනවා. තේරුණානේ? එහෙනම් අපි ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණකට හිත යොමු කරගෙන එහි ස්වභාවය දකිමින් ඉමු. ඇරීමෙන් ගැටීමෙන් තොර අරමුණක් අපිට හොයාගන්න පුළුවන් ආස්වාසය ප්‍රස්වාසය. මේක ස්වභාව සිද්ධියක් කවුරුවක් කරන දෙයක් නෙමෙයි කයේ ස්වභාව සිද්ධියක්. හුස්ම ඉහළ පහළ යනවා කියන එක. කොච්චර වාත්මේ ශ්වාසනාලය විවෘත වෙලා තියෙන්නේ ගලනාලය නම් වැහිලා තියෙන්නේ ඒ විවෘත වෙලා තියෙන නිසා නිතරම හුලං ඇතුළට යනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. ඒකට හිත යොමු කරගන්න එකයි තියෙන්නේ. හිත යොමු කරගෙන මේක තමන් කරන වැඩක් නෙමෙයි නේ. අනුන්ගේ වැඩක් නෙමෙයි මේක. ඒ කෙරෙහි අවධානයෙන් යුක්තව එහි ස්වභාවය, දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි කියලා දැනගන්නවා. දැනගන්නවා කියන හිතනවා. ඉතින් දිග ස්වභාවය ගැන දැනගනිමින් දිගයි කියලා දැනගනිමින් ඉන්නකොට අපේ දැනගැනීම අහන්නේ නැහැ. එයාගේ ස්වභාවය ප්‍රකටපත් වෙනවා. මොකන්ද ටික වෙලාවක් ගියාන් පස්සේ මේක කෙටි ස්වභාවයකටපත් වෙන්නේ. ඒක පාලනය කරන්න යන්න එපා. ඒකට අපිට අයිති වැඩක් නෙමෙයි ඒක. කෙටි ස්වභාවයකටපත් වෙනයන් පස්සේ ඒ කෙටි ස්වභාවය දකිමින් ඉන්නවා. ඊට පස්සේ ඊළඟට මේකේ තව ස්වභාවයක් තියෙනවා සියුම් වෙන ස්වභාවය. මේ හුස්ම හිමි සැරේ හිමි සැරේ හැදෙනවා. මේක භාවනා කරනකොට නෙමෙයි හැම වෙලාවෙම තියෙනවා මේක. ඕනෙම කෙනෙකුටත් තියෙනවා. ඉතින් ඒකට අවධානයෙන් යොමු කරගෙන ਵਿਚਾਰාත්මකව ඉන්න එක විතරයි අපි කරන්නේ. එක වැඩයි කරන්නේ. මොකද්ද? ආන අප ආන සති භාවනා. විතක්ක ਵਿਚාර. ඒකයි. විතක්කය කියන්නේ අරමුණක් ගන්නවා, ਵਿਚාරය කියන්නේ විමසනවා. අන්න එතකොට හිතට කොහේවත් දුවන් විදියක් නැහැ. එක ක්‍රියාවක් තුල හෙවත් ආනාපානයේ තුලම සමාධිගත වෙනවා. ආමිකට කියනවා ආනාපාන සති සමාධිය කියලා. ඒ ආනාපාන සති සමාධිය තුල ඉන්නකොට එයා උපේක්ෂ කර්මණක් තුල ඉන්න නිසා කාමච්ඡන්ද ව්‍යාපාදාදී පංච නීවරණ ධර්ම යට යනවා. අන්න එතකොට විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතියත් අනුභව කරන්න ඕනේ. ඊළඟට ඒ ප්‍රීතිය දැනিলা ඊළඟට සැපයක් ඇති වෙනවා. සැපය කියලා කියන්නේ සැහැල්ලු බවක් ඇති වෙනවා. කයත් සැහැල්ලු වෙනවා, සිතත් සැහැල්ලු වෙනවා, සැපයටපත් වෙනවා. ආන්නේ සැහැල්ලු වුණා වූ සිත ඉහළට නැගීගෙන යන්න පටන් ගන්නවා. හිස මුදුනෙන් ඉහළට නගිනවා. ආන් එතන තමයි උපේක්ෂක භාවයේ කියන එක තියෙන්නේ. ඉතින් ඔයාට පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියලා නම් සඳහන් කරනවා. ඒ කියන්නේ පළවෙනි වරට කෙලෙස් දහණය වෙනවා, දෙවෙනි වරටත් කෙලෙස් දැවිගෙන යනවා, තුන්වෙනි වරටත් දැවිගෙන යනවා, හතරවෙනි වරටත් කෙලෙස් දැවෙනවා. දැවෙනවා කියන්නේ කෙලෙස් යට යනවා. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ පංච නීවරණ විස්කම්බණය වෙනවා. යට යනවා. මේවා යට යන්න යට යන්න මොකද වෙන්නේ? ප්‍රීතියක් සැපයක් උපේක්ෂාවක් ඇති වෙනවා මේ මේක තමයි සමාධියෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඉතින් එතනතර සද්ධාව වගේම ප්‍රධානම පදනම තමයි මේ ආනාපාන සතිය ආනාපාන සතිය සමාධිය ඒකනේ බුදුහාඳුර ආනාපාන සති සමාධිය ගැන ඔය සතිපට්ඨාන සූත්‍රය කියලා තියෙන එකයි වෙන මොකක් කියලා නැහැ ආනාපාන පබ්බේ කියලා කියන්නේ ආනාපාන පබ්බයෙන් කරන්නේ මොකද්ද? ආනාපාන සති සමාධිය සකස් කරගන්න එක. ඒ ආනාපාන සති සමාධිය තුල ඉන්නකොට ප්‍රීතිය, සැපය, උපේක්ෂාව ඔය ඔක්කොම ඇති වෙනවා. ඊළඟට කෙලෙස් දහණය වෙනවා. ඉතින් අර අපිට එක එක කොටස් කරලා පෙන්වන්න ඕන නම් පළවෙනි වරට දහණය වෙනවා. දෙවෙනි වරටත් දහණය වීගෙන යනවා. තුන්වෙනි වරටත් කෙලෙස් දහණය වෙනවා. දහණය වෙනවා කියන්නේ දැවෙනවා කියන එක. යට යනවා කියන එක. ඉතින් ඒවත් ඉතින් මතක් කළාට කමන්නේ ඉතින් මතක් කළත් එකයි නොකළත් එකයි ඒක වෙනවා වෙනවම අනිවාර්යෙන්. තේරුණේ? එහෙනම් දැන් මේ පින්නතුන් සෑහෙන දුරට මේ සමාධි භාවනාව පිළිබඳව අවබෝධයක් තියෙනවා. දැන් එහෙමනම් අපි සිත ඒකාග්‍ර කර ගැනීම සඳහා කය ඍජුව තබා ගන්න, කය පහසුවෙන් තබා ගන්න කය පහසුවෙන් තබාගෙන කොන්ද කෙලින් තියාගෙන ඇස් දෙක පියාගන්න ඇස් දෙක පියාගෙන එක වරක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න. එතෙන් සිට හුස්මටම හිත යොමු කරගෙන දිග්ග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගයි ගයි ස්වභාවයේම දැනුවත් දිගයි කියලාම හිතන්න